ස්වාමීන් මෑණියෝරණි අද්දා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ <clears throat> පළවෙනි දවසේ පළවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි අපිට කාලය ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා පෙර සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න වර්ගයක් තියෙනවා. අපි යනුව මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ අතර වාරේ මම සභාවට ගෞරවයෙන් ආරාධනා කරනවා වෙනත් ඇසිය යුතු ප්‍රශ්න තමන්ගේ භාවනාවට සම්බන්ධ හෝ ඒ යෝගී ජීවිතයට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා සභාවට ඉදිරිපත් කරන්නයි කියලා. ඒ සඳහා මයික් දෙකක් සභාවට දීලා තියෙනවා. ඉතින් ඒකට ඉදිරිපත් කිරීමෙන් වාර්තාගත වීම අංග සම්පූර්ණ කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් සමාජලාට ප්‍රශ්නේ වාර්තාගත වෙන්නේ නැහැ. උත්තර විතරයි වාර්තාගත වෙන්නේ. ඒකදී වැඩසටහන පස්සේ අහන අයට ඒක බාධාවක් වෙන නිසා ඉල්ලීමක් තියෙනවා ප්‍රශ්නෙත් පුළුවන් තරම් වාර්තාගත වෙන්නේ කියලා. ඉතින් මේ මතක් කිරීමත් සමග අපි ප්‍රශ්න දෙක ඉදිරියට නැ බලාපොරොත්තු වෙමු. සතිපට්ඨාන භාවනාවේදී කායනුපස්සනාව කාය පිහිට ඇති ඉරියව වැලීම වේදනානුපස්සනාව කායට දැනෙන වේදනා බැලීම චිත්තානුපස්සනාව හිතට දැනෙන හිතවිලි බැලීම ධම්මානුපස්සනාව සියලු දෙයි අනිත්‍ය දැකීම ඊට අදහස් නිවැරදිදයි කරුණාකර පහදා දෙන්න. ඇත්තට මේ වගේ තියර පිඩු කරනකොට කෙනෙකුට මතක තබා ගැනීම සහ sannivedanaye පහසු වුණාට මෙහිම පිඩු කරන එක එච්චරම සාර්ථකව කරන්න අපිට පුළුවන් කමක් නැහැ. මොකද පිඩු කරන්න පුළුවන් උපරිමේ තමයි ਸਰවඥාන්සේ කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අවුරුදු 2600ක් මේ එනකොට ඒ කියන හැම වචනයකම වටිනාකමක් තියෙනවා. දල අදහසක් වශයෙන් ඉතින් කායනපසනා කරන කය පීඨ ඇති ඉරියව්ව බැලීම කිව්වහම සාමාන්‍ය මුළු මාත්‍රකාම ආවරණය වෙන්නේ නැහැ. රූප රූපස්කන්ධය පිළිබඳ බැලීමයි මේකෙන් කරන්නේ. පංචස්කන්ධයේ රූපස්කන්ධය පිළිබඳ බැලීමයි ඒකෙන් ඊටාම කුඩා කොටසක් තමයි කය පිහිට ඇති ඉරියව්ව බැලීම. ඒකට කියනවා ඉරියාපත මනසිකාරය කියලා. කාණපසනට අහු වෙන ආනාපාන සතිය ධාතු මනසිකාරයේ අසුබේ ඉරියාපත භාවනාව දස කසින දස අසුබ සීවතිකාදී ඔක්කොම අහු වෙනවා කායනපසනාව. ඒක මත් භාවනා වචන 14ක් විතර වගේ තියෙනවා. ඉරියව්ව බැලීම එකෙන් එකක් විතරයි. වේදනානුපසනාව කායර දැනෙන වේදනාව බැලීම ඒ වගේම ඉදිරියට ගියාම හිතට දැනෙන වේදනාවලුත් දැනෙනවා. කයට දැනනවට දුක් වේදනයි කියලා කියනවා. හිතට දැනෙන වේදනාවට දෝමනස්ස කියලා කියනවා. කයට දැනෙන සැපේට සැප වේදනා කියලා කියනවා. හිතට දැනෙන සැපවලට සෝමනස්ස වේදනයි කියලා කියනවා. ඊට පස්සේ අදුක්කම සුඛ වේදනාව තියෙනවා. ඒක ඔක්කොම වගේ ඒකත් විස්තර වෙන්න ඕනේ. චිත්තාසපසනා හිතට දැනෙන හිතවිලි බැලීම ඒක ඉතින් සාමාන්‍යයෙන් මේ විදිහට තමයි චිත්ත කියන වචනේ හිතවිලි වලට තමයි පරිවර්තන වෙන්නේ. ධම්මානුපස්සනාව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාවට අහු වෙන sorry අහු නොවෙන අනික ඊතර සියල්ලම බැලීම ධම්මානුපස්සන එක අනිත්‍ය පමණක් බැලීම නෙවෙයි. ඒ සියල්ලෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් පූර්ණ පරීක්ෂණය, පූර්ණ නිරීක්ෂණයක් අනුපස්සනාවක් තමයි ධම්මානුපස්සනාව කියන්නේ. ඒ නිසා එතකොට මේ හතරෙන් හිතකට ගොදුරු කර ගන්න පුළුවන් සියල්ලම ආවරණය වෙනවා. ඒ නිසා මේ වගේ දේවල් තවදුරටත් අරගේ විසුදු කිරීමක් විතරයි මම මේ ඉදිරිපත් කරන්න බල මේ මම ඉදිරිපත් උනේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානති හුස්මට පිට යොමු කරන විට ආස්වාස වාස්වාස පාර හතරක් පහක් පමණ ගත වෙදී නොදැනුවත්වම හිතවිලි එක දිගට ඇති වේ. ඊට ආස්වාද ප්‍රසවාසයෙන් පිටතට ගිය බව දැනෙන්නේ මේ කාලයත් යම් කාලයක් ගිය පසුවේ මේ මෙසී මෙසේ නොවි ප්‍රතිපවත්තා ගන්නේ කෙසේද මේ ඕනම කෙනෙකුට අත්දකින්න සිද්ධ වෙන සාමාන්‍ය අත්දැකීමක් කාලයක් නියත අරමුණක් එහෙම නැත්නම් න්‍යාය පත්‍රයක් නැතුව හැම තැනම ඇවිදපු හිත එක අරමුණකට යොමු කරන්න ගියාම එයා කැමති වෙන්නේ නැහැ අර කැලේ හිටපු ගල්මීහරකෙක් ගෙනල්ලා කණුවක ගැට ගැහුවා වගේ කැලේ නිදල් එකකා හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කූඩුවකට දැම්මා වගේ කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ආසස් ප්‍රසවාසී ඉන්නවා ඊට පස්සේ පයින්නවා පැනනට පස්සේ ගොඩාක් කාලයක් යනවා හිත තිබිය යුතු අරමුණු කළ යුතු අරමුණේ නැති බව දැනගන්න. ඉතින් එතකොට ගොඩක් අසත්‍යමත් බව ප්‍රමාදේ නිසා පශ්චාත්තාපය ඇති වෙනවා. ඉතින් මේ පශ්චාත්තාපේ නැති කරගන්නේ කෙසේදයි කියන එක තමයි මේ ප්‍රශ්නේ. ඉතින් ඒක සඳහා ක්‍රම දෙකක් තුනක් විතර යෝජනා කරන්න පුළුවන්. එකක් තමයි මේක අමතර දෙයක් හෝ වැරද්දක් හෝ පාපයක් හෝ තමන්ගේ දුර්ලභමක් නෙවෙයි මේක අපි අටහාගත යුත්තක්. එක. දෙක ඒ ආසස් ප්‍රසවාස වාර හතරක් පහමනක් පහක් පමණ යනකම් හිත තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ හතර පහ තුලදී ආස්වාසය කියන්නේ මොකද්ද ප්‍රසවාසය කියන්නේ මොකද්ද වෙන විදිහට කියනවා නම් ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්ව වටහා ගන්නෙ කොහොමද ආස්වාසයලාදී මේක ප්‍රසවාසය නෙවෙයි ආස්වාසයමයි මේ ප්‍රසවාසය වෙලාදී මේක ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි ප්‍රසවාසයමයි කියලා වටහා ගන්නෙ කොහොමද කියන මට්ටමට මේ පේන වාර ටිකේදී උපතීමෙන් එබිලා බලන්න ඕනේ. සමීප වෙලා බලන්න ඕනේ. එතකොට අරමුණට ගෞරව කිරීමක් වෙනවා. ඉතින් ඒ වගේම මේ ඒ වෙනස හොඳට සුවිස විසද කර ගැනීම සඳහා වෙන්කොට හඳුනා ගැනීම සඳහා ආස්වාස වේලාදී ආස්වාස කියලා මෙනෙහි කරන්න කියනවා ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්න කියනවා මෙනෙහි කරන වෙලාවකට අරමුණත් එක්ක ඇසුර වැඩි වෙනවා ඒ වගේම තමයි සමහර විටක අදිෂ්ඨාන කරන්න කියනවා මට ආස්වාද ප්‍රසආද හයක් හතක් දැක ගන්න ලැබේවා. ඒක ලියවල හතරක් පහක් දකින්නකොට දැනගන්නවා දැන් මෙයා පිටපයින් පැත්තට තියෙන්නේ. ඊට පස්සේ අර මෙහෙවීමෙන් අදිෂ්ඨාන ශක්තියෙන් හතර පහ කරගන්නවා, පහ හය කරගන්නවා, හය හත කරගන්නවා ආදී වශයෙන් ටික ටික ටික ටික අල්ලගෙන යන එක මේ කරන්න පුළුවන්. හිතවිදිම නම් ප්‍රධාන හේතුව පිටතට කිය බව කියලා මේක ලියලා තියෙන්නේ. හිතවිලි නම් ප්‍රධාන හේතුව සඳහන් කරලා තියෙනවා හිතවිලි නැතුව කරදරයක් නැතුව ගත කරන ආස්වාද ප්‍රසවාස ගණන් කරන්න කියලා. ආස්වාද ප්‍රසවාස 1යි, ආස්වාද ප්‍රසවාස 2යි, ආස්වාද ප්‍රසවාස 3යි, ආස්වාද ප්‍රසවාස 4යි, ආස්වාද ප්‍රසවාස 5යි ඔන්න ඒකට හිත පිට ගියා. ඡායකට එනවා. අදිෂ්ඨාන පූර්වක ගිහිලා 6 7 ගියාට පස්සේ කියනවා 8ක් දැකලා නැවතත් එකට එන්න ආයතටක් දකින්න මේ චක්‍ර දෙක තුනක් යනකොට තමයි තේරෙනවා ඒක පාරක් අල්ලගත්තාම යන වාර ගන්න වැඩි වෙනවා ඒ වගේම පිටින් එන හිතවිලි නම් හිතවිලි අඩු වෙනවා කියලා ප්‍රශ්නේ පදයන්කේ නම් වේදනා නම් පදයන්කේ මාරු කරන්න කියනවා හොඳ පහසු ඉරියව්වක් දෙන්න කියනවා දීලිවලා මේ වැඩි වේලාවක් හිතට නිසින්ින්දේ වේදනාවෙන් ඉරියව්වෙන් බාධාක් නැතුව කරගෙන යනවා ප්‍රශ්නේ ශබ්ද නම් ආරම්භයේදී ශබ්ද නැත්තැනකට යන්න කියනවා. අන්නේ විදියට බොහොම යටහත් පහත්ව මේ භාවනාවට මුල ආරම්භ කිරීමට අවශ්‍ය සප්පාය කරනු අනුග්‍රහ කිරීමේදී සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා. ඉතින් අන්නේ වගේ උපක්‍රම කීපයක් කිරීමෙන් තමයි මේ සතියේ අඛණ්ඩභාවයේ යෝගාවචරය දියුණු තියුණු කරගන්නේ. ඉතින් මේක සඳහා මේ තියෙන தত্ত্বය අමතර දෙයක් නෙවෙයි කාගේ ස්වභාවයමයි කියන එක දැක්කන්න වගේ අටුවචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා සතිපට්ඨානය සතියයිසිකය නවතනට වැඩිම සඳහා ආසන්න කාරණා පෙන්නකොට කායදී සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා අමතර වචනයක් කියලා තිනවා දීර්ඝව පවත්තන සතියට ආධාර කරන්නේ ඊට ඉස්සලා කැඩි කැඩි ගිය සතියමයි වෙන වෙන විදියකින් කරන්න බෑ. මෙහෙම යෑමෙන්මයි ඒකේ ගැම්ම ඇති කරගන්නේ. ඒ නිසා මේ කැඩි කැඩි යන සත්‍යින් ඉස්සරහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අඛණ්ඩ භාවය ඇති වෙනවා. ඒ නිසා අඛණ්ඩ භාවයක් ඇති සත්‍යයකට ආසන්න කාරණා වෙන්නේ ඒ කැඩි කැඩි යන සත්‍ය. මේ නිසා හිත නරක කරගන්න නැතුව අර හතයි හතයි කියලා ඇවිදින පොඩි එකෙක් වාගේ පියවරක් දෙකක් යනවා ආයෙ වැටෙනවා. ආයෙ පියවරක් දෙකක් යනවා ආයෙ වැටෙනවා. ආයෙ පියවරක් දෙකක් වැටෙනවා. එimhe මේ කියලා හතයි කියපු දවසේ ඒ දරුවගේ ලොකු කඩයිමක් දෙමාපියන්ට සතුටක් ඊට පස්සේ තමයි අත 8 9 10 වෙලා යන්නේ. එනිසා ඒක ක්‍රමික පිළිවෙට කරන්න මේ වෙනදී අමෝරාවක් හෝ වැරද්දක් කියලා ගණන් ගන්න එපා. දෙක ආසස් ප්‍රසාසයේ දැනෙන නමුත් හුස්ම ගැටෙන තැන කාටියටම නොදැනෙන්නේ ඇයි? කරුණාවෙන් පහදා දෙන්න. මේ ආසස් ප්‍රසාසයේ හෝ ඒ වගේ අරමුණක් ගත්තාම විශේෂයෙන්ම ඉන්ද්‍රයන්ට කොටුන අරමුණක් ගත්තාම අරමුණක ద్వාර ආරම්මන තදවවන්න කියලා පැතිකඩ තුනක් දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ <clears throat> ඒක සාමාන්‍ය භෞතික විද්‍යාවටත් අඩංගුයි. මේ ඉන්ද්‍රිය ගෝචර දැනුමටත් අඩංගුයි. නැත්නම් වළංගුයි. ඕනෙම අරමුණක් තියා බැලුවොත් අඩු ගානේ මැණිකක් ගත්තාම මැණිකේ පැතිකඩ වගේ මුණත් වගේ මේ පෙට්ටියක මුණත් හයක් තියෙනවා. ත්‍රිකෝණාකාර පිරමීඩයකට මුණත් හතරක් තියෙනවා. ඒ වගේ හිතට ඇටෙන මේ ආනාපාන වගේ අරමුණක් පේන රූපයක්, ඇහෙන සද්දයක් හැම වෙලාවෙම භාවනානුකූලව බලනකොට පැතිකඩ තුනක් තියෙනවා. ඒ පැතිකඩ ආනාපානට සම්බන්ධව ගත්තොත් තමන්ගේ හිත සද්දික වේදනාවක් නැහැ ආනාපානේ තියෙනවා කියලා තියෙන එක එක පැතිකඩක්. ආයක සද්දේ කියලා නැහැ, වේදනාව කියලා නැහැ, හිතවිල්ල කියලා නැහැ. ආනාපානේ තියෙනවා කියලා දැනගන්න පුළුවන් එක එකක්. ඒ අනික් පැතිකඩ තමයි මේ ආනාපානේ කොතනද වැඩියෙන්ම වැටෙන්නේ කියලා බලන්නේ. මේ මේ ප්‍රශ්නේ. සමහරට නාසිකාග්‍රේ, සමහරට උදරේ, සමහරට උගුරේ, සමහරට ඇතුලේ නාහේ ගිහිලා එන තැන, එනතම් පපුවේ තමන්ගේ ශරීරයේ කාය ප්‍රසාදේ අහවල් තැනයි වැඩිම ස්පර්ශ ලැබෙන්නේ කියලා ඒ ක්‍රියාකාරකමේ වැඩිම තර වෙන තැන, හැප්පෙන තැන, පීරාගෙන යන තැන, මේ ප්‍රසිද්ධ වෙන තැන. මේ දෙක. තුන්වෙනි එක තමයි ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන්කොට දැන ගැනීම. ආස්වාසය යනකොට මට මේක දැනෙනවා, ප්‍රසවාසය යනකොට මේක දැනෙනවා කියලා ඒක අන්තිම කුශාග්‍ර බුද්ධිමත් කෙනෙකුට හවු වෙනවා. ඉතින් ඒක නිසා මේ පැතිකඩ තුන ආනපනේ දැනුම සම්පූර්ණ කිරීමට අවශ්‍ය කරන අංග සම්පූර්ණත්වයක් තියෙනවා. ඉතින් මේකෙදි යම් කිසි කෙනෙකුට ආනාපානෙ දැනෙනවා හැපෙන තැන දැනෙන්නේ. යම් කිසි කෙනෙකුට ආනාපානෙ දැනෙනවා හැපෙන තැන දැනෙනවා ආස්වාද ප්‍රසාරයේ වෙනස සපේලා කියන්න දන්නේ. අල්ල ගන්න දන්නේ. සමහරෙකුට ඒ තුනමත් දැනෙනවා. තව සමහරක් එනවා මොනම විදිහෙන්වත් ආනාපානෙ දැනෙන්නේ නැහැ. ගන්න බෑ. හිත එතෙන්ට යන්නෙම නැහැ. ඉතින් මේ වගේ ඉතින් පුද්ගල චර්ිත තියෙනවා. ඉතින් අන්නේවැනි සංකීර්ණතා මැද ගන්දාල නිගමනයකට එන්න පුළුවන් ආනාපානෙ දැනෙනවා හැපෙන තැන අහුවෙන්නේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ දෙකේ වෙනස අහුවෙන්නේ නැත්නම් ඒ පුද්ගලයා උප්පත්තියෙම සමත යෝගාව සමත සමත යානික යෝගාවචරයක් වෙන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙකුට ආනපානයක් දැනෙනවා හුස්ම රැල්ල හැපෙන තැනක් දැනෙනවා. හොඳට මේ ආස්වාසේ මේ ප්‍රසවාසය කියලා වෙන් කළා කියන්න පුළුවන් නම් එයා බොහෝ විට සමවිපස්සනාට බරගතියක් තියෙනවා. අපි 100 100ක් මේක අල්ලන්න එපා. නමුත් හුඟක් වෙලාවට හුඟක් තැන්වලදී මේක ඇත්තයි. ඉතින් ඒක නිසා භාවනාවේදී මේ හැකි තාක් දුරට ආනාපානෙත් එක්ක ඇසුරු කරලා ආනාපානේ දැකගත හැකි සියලු පැතිකඩ දැකන්න උත්සාහ කිරීම යෝගාවචරය කොයි කෙනාටත් උනන්දු කරනවා. මොකද සමහරකට අහුවෙන්නේ නැහැ. සමහරට අහුවෙන්නේ ආනාපානෙ ඉන්න බව දන්නවා. හැපෙන දැන හරියටම වෙන් කළා කියන්න බෑ. සමාජෙකට මේ ආස්වාද ප්‍රසආස වෙන් කරන්න හැටි කියන්න බෑ. නමුත් කරගෙන කරගෙන ගිහිල්ලා ආනාපාන උන්ටදී යාලු කරගත්තට පස්සේ ආනාපානත් එක ලං කරලා බැලුවට පස්සේ උත්සන්න කරලා බැලුවට පස්සේ ආසන්න කරලා බැලුවට පස්සේ මේ පැතිකඩ තුන පේනවා. එතකොට ප්‍රශ්නයක් නගන්න ඉඩ තියෙනවා. මේ හැපෙන තැන බල බලා හිටපෙන්නාගේ අවධානය අසදසස දෙක බලන්න යනවා. සමහරලාට මේ වෙලාවට සද්ද වේදනා හිතවිලි නැහැ කියලා බලන්න යනවා. එතකොටත් හිත පිට දුවනා වගේ පේන. බලනකොට ආනපන ඇතුළෙමයි කරකෙන්නේ. ආනපන ඇතුළෙම පැතිකඩ බල බල හිත රංගනයකේ යනවා. එතකොට යෝගාවචරයට සැකයක් ඇති වෙනවා තාම සතිය තියනවාද? කියනවනේ මේක ඇතුලේ මෙච්ච නටන්න ඉඩ තියෙන්නේ කොහෙද කියලා. නමුත් අරමුණ ලඟ වෙනකොට විෂද වෙනකොට ඒක බොහොම ප්‍රසිද්ධ දෙයක් වෙනවා. නමුත් බෞසුත යෝගාවචරයක් නම් හොඳට ඇසු විරුතන් ඇති එකනා සැක උපදවන්න යා දැන ගන්නවා මේ ආසන්න කළ බැදීම නිසා උත්සන්න කළ බැදීම නිසා ලැබෙන වාසියක් මිස මේක සතියේ දුර්ලභමක් හෝ සමාධිය කැඩීමක් නෙමෙයි. ඇත්තටම සතියෙන් හොඳ ක්ෂණ මාත්‍ර වූ විපස්සනා සමාධියකට ගිය ගිය නිසයි මේක මේ විතර තමයි දැනෙන්නේ කියලා ඒ බහුසුත කෙනා දැක ගන්නවා. හැම කෙනාට මේක ඒ වෙනකොට මේ වෙන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගැනීමේ ශක්තියක් නැහැ. ඉතින් නිකන් සාමාන්‍ය මේ මතක් කරන්නේ බෞද්ධ භාවය සඳහා පමණයි. මේ ආනාපානට පමණක් ආවේනික ලක්ෂණක් නෙවෙයි. රූපයක් බලනකොට, සද්දයක් අහනකොට, ගඳක් අහනකොට, රසක් බලනකොට හැම වෙලාවෙදීම සතිය පිහිටවනවා නම් නිකන් මේකෙන් අවස්ථාව අරගෙන මම ටිකක් විස්තර කියීමක් වශයෙන් අපි සද්දයක් අහන වෙලාවේදී මම දැන් අහනවා අහනවා කියලා සතිය පිහිටවනකොට මම ඉන්නේ රූපයකවත් ඇහිවත් නෙවෙයි ගන්ධකවත් නහයවත් නෙවෙයි දිවකවත් රසයවත් නෙවෙයි කයවත් පහසවත් නෙවෙයි අහනවා කියන එක තේරෙනවනම් ඒ සතිය පිහිටන එක අංශයක් ඊට පස්සේ ඒක සිදු වෙන්නේ මේ සද්ද තරංගය ඇවිල්ලා වදින්නේ ඇහි නෙවෙයි නහය නෙවෙයි කයේ නෙවෙයි දිවේ නෙවෙයි ඒවා වැදුනට ඒවා එතන කිසි කැවෙන්නේ නැහැ. කිසි කැවෙන්නේ කණේමයි කියලා. අනිකුත් ඉඳුරංගේ වෙන් කළ හඳුනා ගන්න පුළුවන් නම් ඇටටි බොහොමත්ම කුශාග්‍ර බුද්ධිමත්. එතකොට මේ බුද්ධිලට සද්ද අහන්න වෙලාවක් නැහැ. මේ සද්ද ඇවිල්ලා මාව කොනිච්චන්නේ කිසි කවන්නේ ආපాతගත වෙන්නේ සෝත ප්‍රසාදයටමයි කියලා ඒ සද්ද වලට සෝත ප්‍රසාදයේ කෙටි කෑනවා. ඊට පස්සේ සද්ද ගෑනු එකක්ද, පිරිමි එකක්ද, එන එකක්ද, යන එකක්ද, මට කතා කරන එකක්ද, සාමාන්‍ය එකක්ද කියලා ඒ සද්දෙන් කියන පණිවිඩයේ රසය තේරුම් ගන්න පුළුවන් එක තුන්වෙනි පැත්තට. එතකොට ඒක ආස්වාද ප්‍රසවාස වගේම පැතිකඩ තුනක් තියෙනවා. ඉතින් මේක ਸਰවචනාංශික දේශනාවේ හැම තැනකදීම ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානයේ මේ පැතිකඩ තුන අවබෝධ කළොත් ඒ පුද්ගලයා මේ අරමුණක් ඉන්ද්‍රයක් හරහා මනසට sannivedanaya වෙනකොට හැම එකෙම සිදුවෙන්නේ එකම යාන්ත්‍රණයමයි. රූප ඇහත් එක්කත් කන සද්ද එක්ක සම්බන්ධ වීම තමන්ට කිසිම පාලනයක් නැති බවත්. තමන්ට කිසිසේත්ම න්‍යාය පත්‍රයක් නැති බවත්. ඒ සද්දවල එනේන හැටියට රූප එනේන හැටියට මේක වැඩ කරනවා. වැඩ කරුවට පස්සේ තමයි අපි අයිතිවාසිකම් කියන්නේ. එතෙන් දෙනකන් අපි අසරණයි, අපි අනාතයි. කිසිම කෙනෙකුට කිසිම ආකාරයකින් මම ඊගාට කරන්නේ මේකයි කියලා විශ්වාස කරන්න බෑ. මේ හිත කිසිම කෙනෙකුට වග වෙන එකක් නෙවෙයි. ඒ නිසා ආනාපාන ගත්තොත් ආනාපාන දිගේ, ශබ්ද දිගේ, රූප දිගේ, ගන්ධ දිගේ, රස දිගේ කොයි එකෙත් මේ දැනුම අකාලිකවම පාවිච්චි කරතයි. ඕනම කාලයකට වළංගුයි මේක. නමුත් අපිට වෙන්නේ සද්දයක් ඇහිච්ච ගමන් ඒ සද්දෙත් එක්ක යෙදිලා රුචි අරුචිකන් දිගේ, ප්‍රියමමනාප දිගේ පටලැවෙනවා මිසක් ආ දැන් මම මේක අහන්නේ කණෙන් කියන බවට මතක නැති වෙනවා. ඒ මේ මේ සද්ද තරංගයක් දැන් ශක්ති විශේෂයක් ඇවිල්ලා කාය ප්‍රසාදයේ අවසනවා කියන එකත් මතක නැති වෙනවා. මේ සද්දෙන් තියෙන මෙන්න මේකයි කියන එකත් මතක ඒක මෙහෙම වෙන්න ඇති කියලා හිතෙන් ගන්න සංඥාත් එක්ක අපි බොහෝම ඇලි බැලි ගත්තට පස්සේ අපිට අර මූලික ඒ සද්දේ මගින් ඇති කරගන්න පුළුවන් විපස්සනාව සම්පූර්ණයෙන්ම අවස්ථාව නැති වෙනවා. ඒ නිසා යෝගාවචරය බලන්නේ රූපය, ශබ්දයක්, ගන්ධයක් රසයක් එනකොට මෙව එක එක ඉඳුරන්ට මේ එල්ල වෙලා තියෙනවා. රූපයක් ආවට කවදාකවත් දිවට දැනෙන්නෙම නැහැ. ඒක දැනෙන්නේ ඇහැටමයි ඒ බවට Taman සංවේදී. එම සංවේදී වුණොත් ඒ රූපෙන් Taman මත් වෙන්න තියෙන ඊට අඩුයි. ඒ රූපේ ගැන ආඩම්බර වෙනවා අඩුයි. මේ රූපේ ගැන කනගාටු වෙනවා අඩුයි. මේ රූපයක් දකින්නේ කියලා එතකොට තව කෙනෙක්ගේ මනසත් වැඩ කරන්නේ එහෙමමයි. බුදුහාමරගේ මනස වැඩ කරන්නේ තෝමයි. දේවදත්තගේ මනස වැඩ කරන්නේ තෝමයි. මගේ මනස වැඩ කරන්නේ තෝමයි. ඉතින් දේවදත්තයෙන් පවුපුරව ගත්තට බුදුහාමඳුරෝ එකෙන් කිසිම වෙනසක් ඇති කරගත්තේ නැතුවට මට ඕන නම් එකෙන් පවුපුරව ගන්න පුළුවන් මට ඕන නම් එකෙන් පින් කර ගන්න පුළුවන් අන්න ඒකට වර්ග ભેද නොවි මම මේ රූපයක් බලනවා කියලා දැනගන්න අමාරුයි ඊට වැඩි ලේසි ආනපානය අල්ලන්න මොකද ආනපානෙ බොහොම මධ්‍යස්ත අරමුණක් එච්චරම ශීඝ්‍රයෙන් අපි සුභ අසුභ හරි වැරදි යමනාපමනාවට යොදවන්නේ නැති නිසා. නමුත් ආනාපානය හරහා මේ ධර්මානුපසන වෙන්නේ නැහැ. ධර්මානුපසන වෙන්නේ ඉදින්දා වැඩ කරනකොට අපි කොච්චර වේගෙන් මේ ඇහැකන ජීවනාසේ කයමන කියන හයේ වැඩ කරනවද කියලා බැලුවොත් ඊට පස්සේ ඉන්නකට පණින්න පුළුවන් ඉඩ පැනලා අරකින් අරකයි මේකයි දෙකම එක සැර කෙරෙන ආතරමට මේක ඉක්මන් වේගින් කෙරෙනවා. රූප බලනවායි සද්ද අහනවායි දෙක එච්චර වේගෙන් මාරු වෙනවා. ඒකට වෙන්නේ අපි රූපත් අහමින් සද්දවත් බලමින් හිටියයි කියලා. ඒ නිසා උදාහරණයක් විදිහට රූප සද්ද චිත්‍රපටියක් බලන්න යනකොට ඕන කෙනෙකුට තේරෙන්නේ මම රූපත් පැයකමාරක් බලනවා සද්දත් පැයකමාරක් අහනවා ඒ රසත් විඳිනවා ඔක්කොම පැයකමාර වෙනවා කියලා. හොඳට ආනපාන කරපේ කනට තේනවා එකවරකට එකයි වෙන්නේ. මුත් අන්තිමට කතාවක් ගොතනවා අපි ඒකතු වෙච්ච සිද්ධි වලින් ඒ නිසා කතාව හදාන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා නෙවෙයි ප්‍රේක්ෂකයා විසින්මයි හදාන්නේ. ඒ නිසා එක්කෙනෙක් චිත්‍රපටි එක්කෙනෙක් දෙන්නේ එකම චිත්‍රපටි බැලුවට දෙන්න කතා කරන්නේ දෙකක්. තමයි දකුණ පැති වල හැටියට ඒ තරම් වේගෙන් මේක කරකැවෙනවා. අනේ ඒක තමයි මේ ආනාපාන පැතිකඩ දැන ගැනීමෙන් තියෙන ආධ්‍යාත්මික ලාභේ. අනිත් ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ dear ස්වාමීන් වහන්සේ sometimes I observe the anapanasati at nostrils and sometimes I observe the rise and fall of the abdomen. Sometimes I make a decision which to observe and sometimes I just let it happen naturally. Sometimes my mind is switching from one to the other and back and again. Does it matters? Uh, this, is the, this is the nature of the mind. It is always floating. So, the yogi must try to uh, understand one object chronologically what is happening when you observe continuously against the time. So therefore one has to select the primary object or private, uh, the, uh, get the, mm, select the primary object and observe the primary object longer time. So you will get a chance to see the evolution of the object uh, changes of the object time-wise, or if you are changing the primary object uh, on and off, then you lose the uh, chance to see the the evolution, the transient nature. Uh, so, if this is the situation, after few sittings time, you must understand what is the most prominent object, whether it is at the abdomen rising and falling or uh, in-breath and out-breath at the nostril level. So it, it's a common sense. And then onward, you take this as the primary object, other everything as a secondary object. So when and where possible, you maximize the primary object with the idea that I will look into the primary object longer time with attention to see its transient nature, its changing nature uh, chronologically or against the time then only you will be accumulating the experience, otherwise it will be haphazard. So therefore changing the object is not much recommended, specifically at the beginning where mindfulness and the concentration is not established. So in order to establish, you have to rationally appoint the primary object. ගතොත් ස්වාමීන් වහන්සේ යෝනිසෝමනස්කාරය අපගේ එදිනදා ජීවිතේට ප්‍රායෝගිකව ඇති කර ගන්න ආයුර්වේද විස්තර කරන්න. යෝනිසමනසකාරය හා විදර්ශනා භාවනා අතර වෙනස කුමක්ද? ඇත්තටම යම් කිසි කෙනෙකුට අයෝනිසමනසකාරය හොඳට වර්ණගා ගන්න පුළුවන් නම් අඳුර ගන්න පුළුවන් නම් ඒ අයෝනිසමනසකාරය ක්‍රියාත්මක වෙන ආකාරය බැලුවොත් තමන් කොච්චරක් තමන්ගේ ජීවිතයට දාස වෙලා තියෙනවද? රුචි අරුචිකම් වලට දාස වෙලා තියෙනවද? පෞෂත්වයට දාස වෙලා තියෙනවද කියනවනම් නාය විදපු ගොණෙක් ඒ නාස්ලොණින් ඇදගෙන යන වගේ මෙතෙක් කල සංසාරේ යෙම අයුන්සමංචකාරී මෙහෙවීමට අනුව ඉති අඩු ගන්න එන්නේම මෙහෙවීමක් තියනවා කියලා දැනගත්තොත් ඒ දැන ගැනීමත් විශාල යෝනිසමංචකාරයක් අපි මේ කාගේ න්‍යායපත්‍රයටද වැඩ කරන්නේ කියන එක දැක්කොත් අනාතයි අසරණයි එනිසා ඒ යෝනිසමංචකාරය කියනකොට අවබෝධ කිරීමට ගන්න ප්‍රයත්නේ බොහොම මේ ආධ්‍යාත්මිකයි හරිම ගැඹුරුයි හරිම සංකීර්ණයි. නමුත් අයෝනිසමනසිකාරය තේරුම් ගත්තට පස්සේ අයෝනිසමනසිකාරය අයෝනිසමනසිකාරය වශයෙන් දැන ගැනීමමයි යෝනිසමනසිකාරය. එනිසා අයෝනිසමනසිකාරය අයෝනිසමනසිකාරය වශයෙන් දැනගන්න යෝනිසමනසිකාරය යෝනිසමනසිකාරයෙන් දැනගන්න හිත විචුවනති රිලෙවෙක් වගේ අත්ෙන් අතර පැන පැන යන වෙනුවට එක අරමුණක තබා ගැනීමට ප්‍රථමින් උත්සාහ කිරීමෙන් කරන්නේ සතිය වඩන එකයි එතකොට තමයි තේරෙනවා හිත කොච්චර නන්නත්තරද කියලා, කොච්චර වික්ෂිප්තද කියලා, අන්‍ය විහිිතද කියලා. ඒක දැකලා බය වෙන්නේ නැතුව ඒක දිහා බොහොම ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න තද යෝනිසමනස්කාරයක් ඕන. මේක වැරදි මම මේ කාලා කන්නේ මට භාවනා කරන්න බෑ කියලා කියන එක තමයි අයෝනිසමනස්කාරයට පොහොර දැමීමක් වෙන්නේ. ඒ නිසා මේ යෝනිසමනස්කාරය වගේ අපිට අල්ලගන්න බැරි ඈත තියෙන අරමුණු කෙරෙහි බොහොම කවුරු සම්ප්‍රයුක්ත බය ඇති කරගන්නව වෙනුවට අයෝනිසෝ මනසිකාරය. නුවණින් කල්පනා නොකර එන දේට කඩාන පයින් ගතිය හොඳට දැකගත්තොත් ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි කෙලස් වේගය. හැම කෙනෙක්ම එහෙමයි. නමුත් අර ඒක නොකරන එකන කරන එකනට දොස් කිව්වට හැම කෙනෙක්ගේම අකිල්ලෝට හුණු තියනවා වගේ හැම කෙනෙක්ම වැඩ කරන අනිසමස්කාර. ඒ නිසා කෙනෙකුට තව කෙනෙකුට හරි වැරදි කියන්න හෝ අයිතිවාසිකමක් නැහැ අපිට තියෙන්නේ මේක අනුන්ගේ දෙයක් වාගේ. තමන්ගේම අයෝනිසමනසිකාරේ අනුන්ගේ දෙයක් වගේ පරිේශනයක් කරන විද්‍යාඥයෙක් පරිේශණයට ගොදුරු වීමක් කරගන්නා වගේ අකිතාක අයෝනිසමනසිකාරය දකින්න පුළුවන් නම් මම හිතන ගොඩක් හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමයි මූණ ලස්සනට කොණ්ඩ ලස්සනට පීරගෙන කණ්ණාඩියේ මූණ බලනවා වගේ එතකොට ඒකේ තියෙන අඩුපාඩුකම් දකින්න වගේ මේ තමන් කිරීම ස්වයං විවේචන ගතියෙන් සතියින් යුක්තව බලන්න යනකොට යෝනිසමංස්කාරය අහු වෙනවා. ඒ වගේම යෝනිසමංස්කාර සහ විදර්ශනා අතර වෙනස පෙන්වන්නේ සති විදර්ශනාවේදී මෙතන මානසිකාරය තියෙනවා. නුවණින් මෙහෙමලද මානසිකාරය විදර්ශනා කියලා කියන්නේ තනිම ඥාණය. ඒ නිසා මේක නුවණින් මෙනෙහි කිරීම අරක විදර්ශනා නුවණක්මයි. එතකොට මේ මානසිකාරය හා ප්‍රඥා අතර චෛසික දෙකේ වෙනසක් මෙතන කියවෙන්නේ. මානසිකාරය කියන්නේ අරමුණට යොමු කරන ගතිය ප්‍රඥාව කියලා කියන්නේ අරමුණු වෙන්කොට දැනගැනීමේ ශක්තිය. ඉතින් අනිත් වගේ ප්‍රධාන කෘත්‍යයේ දෙකක් දෙකක් දෙකකුත් තියෙනවා. හැම වෙලාවෙම යෝනිසමංසකාරය විපස්සනාවට පාදක වෙනවා. මේ පාදක වුණාට පස්සේ නැවතත් ඒ විපස්සනා විසී යෝනිසමංසකාරය අලුත් කරලා යෝනිසමංසකාරය පණපෝල දාන ගතියකුත් තියෙනවා. හතරවෙනි ශික්ෂාපදයේ රැකීමේදී අසීරු අවස්ථාවලට මුහුණ දෙමින් සිදුවේ. ඇත්ත හෙලිකල විට අන්ත දෙක අතර කලකෝලහල ඇතිවීම එවිට ඔබ සාක්ෂි කටයුතු හැටියට ඇත්ත කීමට සිදුවේ නම් ප්‍රශ්න මතුවෙනවා. මෙවැනි අවස්ථාවකට මුහුණ දෙන්නේ කෙසේද? අධිකාන්ත සීලය රකින්නේ කොහොමද? මේ කෙටියෙන් කතා කරලා තියලා තියෙන්නේ මේ ගොළුෙක් වගේ හැසිරෙන්නේ කියලා. කතා කරන්න පුළුවන් වුණත් ගොළුෙක් වගේ හැසිරෙනවා. ඒකකොට කාටවත් ගහලා ඉතින් කට උත්තර ගන්න බෑනේ. මේක වෙලා තියෙන පැනලා දෙන්න හදනවා කියලා එකක් තියෙනවා. පැනලා දෙන්න කිව්වොත් අහුවෙනවා. පුළුවන් තරම් ඇස් ඇත්තේ අන්ධෙක් වගේ කන් ඇත්තේ බීරෙක් වාගේ මේ ඇස් මේ කතා කරන්න පුළුවන් වුණාට ගොඩියෙක් වගේ හැසිරෙනවනම් මේක හරි ලේසි ඒ නිදර්ශනයක් වශයෙන් කියන ඔය සංඝයා වහන්සේලාට හැම වෙලාවෙම ආසනේ පනවන්නේ ඩ්‍රයිවර්ගේ සීට් එක ළඟනේ ප්‍රයිවට් බස් එකේ නම් අර එහා පැත්තෙමනේ තියෙන්නේ ඉතින් එහෙම යනකොට ඇක්සිඩන්ට් එකක් වෙනකොට පේන්නේ ඩ්‍රයිවර්ට බස්සේ හොඳටම පේන්නේ හාමුදුරුවෝ ඉතින් අනිවාර්යෙන් පොලිස් කාර්යයක් ආවොත් හාමුදුරුවෝ එන් අහනවා කට උත්තරේ ඉතින් ඒ නිසා ආම්තු ඉක්මනට කරන්නේ ඇස් දෙක වහගෙන කරබන්නේ. පොලිස් කාර්යය ඇවිල්ලා කතා කරත් කරබන්නේ. ඉතින් පොලිස් කාර්යයේදී වැඳලා කතා කරලා පස්සේ නෑ මම දැක්කේ නෑ කියලා. ආ ඇස් දෙක වහගෙන හිටියේ ඇයි ඇයි ඇස්සේ නෑ අපිට කියලා තියෙන්නේ එහෙමයි මේවා කරපුවාම පටලන මේ අපි විනයක්. ඉවරයි. පොලිස් කාර්යයට ඒකට විදුණාද දාන්න බෑ. හරි දැම්ම දැක්කේ නෑනේ. දැක්කත් ඇස් දෙක වහගෙන කියනවා දැක්කේ නෑ. ඉතින් ඔයගේ නිකන් සාමාන්‍ය 6 4 දන්න බොරු බොරුම කියන්න බෑ මේවයි කියන්නේ. උපක්‍රම ටිකක් රැක ගන්න ඕනේ. කාටවත් සාක්ෂි දුන්නයි කියලා මේ හොඳක් නම් එන්නේ. ඒ නිසා ඒවා නිකන් සාමාන්‍ය කොහොමද මේක ගැන අපි මේ මේ රිට්‍රීට් එකට මම තෝරාගත්තෙත් අර චත්තාරීසික සූත්‍රයේ කොටසක්. ඒකේ පටන් අරගන්නෙම මේ සම්මා වාචා කියන්නේ. වචී වචනේ පිළිබඳව අපි පුළුල් මනසක් ඇති කරගන්නේ කොහොමද? වචනේ පිළිබඳව සම්‍යක් හැසිරීම කොහොමද කියන එක ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ක්‍රියා කරන ආකාරය තමයි මේ මේ සූත්‍රයේදී සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපිට අද හවස ධර්ම දේශනාවේදී මේ මුසාවාද ශික්ෂාපදේ සම්බන්ධව උපරිම මට්ටමේ ඉහළම මට්ටමකදී නැත්නම් ආර්ය මාර්ග සමාධියකට මාර්ග සමාධියට තුඩු දෙන මුසාවාද ශික්ෂා පදේ නැත්නම් වචී සංවරය පිළිබඳව සරුවචනසේ බොහෝමත්ම සියුම් විග්‍රහයක් තියෙනවා. ඒකෙදිත් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් වෙනවා. මේක මේ මේ මම ඔය මේ පණිතරාමේ ඉන්නකොට හරියට ඔය ඇතුළත ප්‍රශ්න වගේක් තිබ්බා. ඉතින් අර මට බුරුම් භාෂා ටිකක් පුළුවන් නිසා ඉතින් මම කවුරුත් එක්ක වගේ කතා කරනවා මට තේරෙනවා ඉතින් ඒ වුණාට මම පුළුවන් තරම් වග බලාගත්තා කිසිම පක්ෂයක් ගන්නෙත් නැතුව ප්‍රශ්නයක් තියෙන බව කියන්නෙත් නැතුව සම්පූර්ණ පැත්තටයි. මගේ සහෝදර ස්වාමීන් සමක් හිටියා ජර්මන් ජාතික ඒ ස්වාමීන් වහන්සේට හොඳටම බුරුම් භාෂාව පුළුවන් පරිවර්තක සහයෝගේ පරිවර්තක වශයෙන් වැඩ කරනවා. ඊට පස්සේ මගේ සහයෝගයේ ඉල්ලුවා මේ ප්‍රශ්නේ විසඳීමේදී ඒ වෙනකොට විදේශ චාරිකාවේදීලා හිටපු ස්වාමීන් වහන්සේට පන්දි ස්වාමීන් වහන්සේට මේ ප්‍රශ්නේ කියලා දෙමු කියලා. එනකන් හිටියොත් ප්‍රශ්නේ කල් යනවායි කියලා. ඊට පස්සේ මං කව මට එහෙම දැවෙන ප්‍රශ්නයක් පේන්නෙත් නැහැ. අනිත් එක මේක අපිට විශ්න ගන්න පුළුවන්. ඉතින් අර අච්චර බරපතල වැඩක් කරන සාංශර කියන්න ඕනේ. ඉතින් ජොමින් සාංශේ නැවතත් මගේ සහාය කියලා තුන්වෙනි සැරත් ඉල්ලුවා මම තිබුණේ ඇල්මරිච්ච ස්වරූපයක්. ඊට පස්සේ මට චෝදනා කරා වැරද්දක් දැනගෙන නොකියන එක ජර්මන් නීතියට අනුව වැරදි කියලා. මම හොඳ වෙලාවට මම ජර්මන් නෙවෙයි කියලා. අපි ඉන්නේ බුරුමේ ඔබ වහන්සේ දන්නවා ජර්මන් නීති හැටියට වැරද්දක් දැකලා නොකිය හිටියොත් ඒක වැරදි කියලා. නමුත් මාව ඒකට වැරද්දකට දාගන්න ඔය විදිහ හරියන්නේ නැහැ කියලා ඒ ප්‍රශ්නට උත්තර දෙන්න මම නිකන්. මම ගියේ නෑ මෙවැනි සිද්ධියක් ඇති කරන්න ඕනේ. මොකද ඕනම දෙයක් ඔය කන්න කුඩ තියෙන ගලක් තරලන්න පුළුවන්. ගල උඩට ආවට පස්සේ ආය නතර කරන්න නාටටවත් බෑ. ඒ ගල ඊට පස්සේ තලාගෙන අඹාගෙන යූරට යනකම් යනවා. පෙරලන්න ඉස්සලා තිබ්බොත් නම් තියෙයි. ගල මතු කරුවාට පස්සේ ආය අපි හිතන විදිහට නැතර කරන්න බෑ. ඒ නිසා කියනවා ගිලිහිච්ච වචනේ ආපස්සට අදින්න ඇත්ත 20ක් දැම්මත් බෑ කියලා. ඉතින් හොඳම දේ තමයි කට පරිස්සම් කරගෙන ගිලියෙන් ඉස්සල කරගත්තොත් ගිලගෙන හරි ඉන්න පුළුවන් කවුරු හරි බණී ඒක නිකන් මේ චපලයි ඕන දෙයක් කරතයි. ගිලි වුණාට පස්සේ වචනේ ගිලි වුණාට පස්සේ ආපස්සට අදින්න ක්‍රමයක් නැහැ. ඒක නිසා එකයි තියෙන්නේ ඒක පිළිබඳ සංවරය ඒක අපිට බලපාන්නේ මේ වගේ රිට්‍රීට් එකට ආවට පස්සේ විතරයි. මොකද මේ එදිනදා ජීවිතේ අපි ඒ තරම්ම මනුෂ්‍යයර පමණක් පාවිච්චි කර හැකි මේ වචනය තාමත් වැරදියට පාවිච්චි පොඩ්ඩක් එහෙම නෙවෙයි. අපි අපාගත වෙනවා නම් 99කටත් වැඩි අවස්ථාවක් අපාගත වෙන්නේ කායික ක්‍රියා හෝ මානසික ක්‍රියා සඳහා නෙවෙයි වාචසික ක්‍රියා සඳහා. කරපු වැඩ වලටත් නෙමෙයි මේ කට ඉස්සර කිරීම නිසා. ඒක නිසා ඒක පරිසම් කරගත්තොත් ගොඩාක් චෝදනා කරනවා මිනිස්සු චෝදනා කරනවා මේ මේ සමාජ සිද්ධි වලට සංවේදී නෑ කැවුත්තක් නෑ කැක්කුමක් නෑ নানা ආකාර විදියට. නමුත් යෝග ජීවිතයක් නම් කවම කවදාකවත් ගොඩනගා ගන්න අමාරුයි මේ වචී සංවරය ඇති කර ගන්න නැතුව ඒ නිසා යෝගාවචරයේ තියෙන ප්‍රධාන ගුණයක් විදියට කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්නම් නිස්සද්ද වෙන්න කියන එක බුද්ධම විදියට සරුවචනාංශයේ මේ මේ අවධාරණය කරලා තියෙනවා. උවා දක්වලා තියෙන ඉතින් හරිය අමාරුයි යෝගාවචරයට ඒක වටහා ගන්න ඇයි එහෙම කියලා. ඇයි කතා කරපුවා මොකද වෙන්නේ? රාශිපා මොකද භාවනාවට වෙන්නේ කියලා තර්ක කරනවා. නමුත් මේ මේ සම්මා වායාම සම්මා වාචා කියන එකට යනකොට තේරෙනවා ඒකෙන් ඇති කරන සතියට සහ සමාධියට ඇති කරන හානිය. ඒ විතරක් නෙමෙයි ඒකට සම්බන්ධ වෙන අනිත් පුද්ගලගේ සතිය සහ සමාධිය හානි කරනවා. ඒ නිසා පුළුවන් තරම් ඒක නිස්සද්ද භාවයටපත් කරන්ඩ ගන්න ප්‍රයත්නය මේ වගේ සමාජික தত্ত্ব නැත්නම් සමාජයේ තියෙන ආගයන් ආඩම්බරයන් නිසා යෝගාවචරය අසරණ වෙනවා. ඒ කියන්නේ අපි මේ හැමදාම දකින්නට good morning කියන්නේ. ඉතින් කිව්වේ නැත්නම් අනික් කටේ තරහයි. සත්‍ය සමාධියේ ගිලිලා යනවා. ඒක නිසා පුළුවන් තරම් ඒක පරිස්සම් කරගන්න ඕනේ. ඒ සඳහා අර වගේ චෝදනා තියෙනවා නම් ඒකට සමාජීය වශයෙන් මේ එහෙම නැත්නම් කියන ආචාර ධර්ම වශයෙන් ප්‍රයෝගයෙන් කටයුතු කරනවා. ඉතින් මේ රිට්‍රීට් එකේ ඉන්නකොට නම් ඉතින් පුළුවන් මොකද අපි යෝගාවචරය නිසා අපිට කාට හරි මේ ඉඟි කරන්න පුළුවන් මට කතා කරන්න ඕනේ නැහැ කියලා. ඉතින් ස්වාමින්වහන්සේ නමක් පින්ඩපාත යනකොට ඉතින් ගමේ ඔක්කොම ඉන්නේ ඇසුරු කරන අය නිසා සමහර විටක කතාවට පෙළඹෙනවලු. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ ගමේ සීමාවට ඇවිල්ලා වතුර කටක් පුරව ගන්නවා. වතුර කටක් පුරවන්නේ මග දිගට කවුරුහරි දැකපුවාම කියනවා මේ කතා කරගන්න විදියක් නැහැ මේ කටේ වතුර. ඒකල්ල සම්පූර්ණ ගමෙන් ඇවිදලා ඉවරලා ආයේ අරණිට ඇතුල් වෙන තැන ඒ එතන තියෙන ඉන්ද්‍රකීලේ ගාව වතුර ටික දාලා යනවලු. එතන තියෙන වතුර කටවල් ගානේ කීයකදු මේ අරන්නේ කී නමක් ඉන්නවද කියලා. ඇතුල් වෙන කෙනා දන්නවලු එතෙන්ට එනකොට ඒ දාලා තියෙන වතුර කටවල් ගානේ කී නමක් ඇතුලේ වැඩ ඉන්නවද කී නමක් අද විඳ වාතය ඇවිල්ලා ගිහිල්ලා තියෙනවද කියලා. මොකද කවුරු හරි දැකපුවාම සුවතභාවයට කරන්නේ මේ වචනයක් බින්දින එක. ආමන්ත්‍රණය කරන එක. ඒක නිසා කියලා තියෙනවා මේ ආමන්ත්‍රණය අපි කොච්චර ටැක්ස් කරනවද නැත්නම් අපිට හම්බෙන මේ විවිධකේ කොච්චර මේ නැති කරනවද කියනවනම් කග්ගවිශාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආමන්තනා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ තානේ චාරිකාය අනබීචිතං සේරිතං පෙක්ඛමානෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ මේ පිරිසක් එක්ක ඉන්න ගියාම හිටගෙන ඉඳද්දිත් ඇවිල්ලා කතා කරනවා ඉඳගෙන ඉඳද්දිත් ඇවිල්ලා කතා කරනවා ඇවිදිද්දිත් කතා කරනවා නිදාන හිටියත් කතා කරනවා ඉතින් මේක නිකන් අර හැම පැත්තෙම ඇවිල්ලා උලෙන් අනිනවා. අර පොලොස් සම්බුල හදාන්න ඉතින් හැට්ටෙලනවා කියලා එකක් කරන්නේ අර ගෑරපු අරගෙන. මොකද ලුණු මිස් ඇතුළට යන්නේ. ඒ වගේ ඉඳගෙන හිටියත් කතා කරනවා. හිටගෙන හිටියත් කතා කරනවා. ඇවිදිනකොට කතා කරනවා. ඒ නිසා මේ ස්වෛරී භාවය අපේක්ෂා කරන්න ආව කෙනා කඟ වේනගේ තනි අඟ වාගේ පැත්තකට වෙන්නේ කියලා. මොනම විදියකින්වත් සබහාශීලී වුණොත් ඒ ආරම්භක සතිය සමාධියේ හරි අමාරු. ඉතින් ඒකට මේ ප්‍රයෝග ඥාන අවශ්‍යයි. ඒ වගේම පිළිලා තියෙනවා මේ අපේ ථේරවාද අටුවාව, ඒ වගේම ਸਰවඥාන්සේගේ දේශනා, විශේෂම ජාතක කතා. ඒ සඳහා ඒවයිදි ගත යුතු ප්‍රයෝග වෙච්ච සිද්ධිය අනුව මෙන්න මෙහෙම විදියට කරලා බේරුණේ මම කියන එක අනන්ත අප්‍රමාණ වාර ගණනක් තියෙනවා. ඉතින් ඒකට බලනකොට පේන්න තියෙන්නේ නිකන් ජීවිතෙන් පැනලා ගිහිල්ලා. මාත්‍රකාවෙන් පිටපැනලා වගේ නමුත් මේ විඳවලා මෙවට අහුවෙලා විඳවලා තමයි අර විදියට ওই තේමී ජාතිකේ වගේ අවුරුදු 16ක්ම කතා නොකර කැම නොකා දුක් විඳිනවා හැකියාව පෙන්නුවත් රජකම හම්බෙන්නේ නැහැ රජකම හම්බු නොවීම පිණිස අවුරුදු 16ක්ම දුක් විඳිනවා කොරෙක් වගේ පිලෙක් වගේ එහෙම නැත්නම් මේ අතක් කරන්න බැරි කෙනෙක් වගේ මොකද ඊට ඉස්සෙල්ලා ඒ තරම් අපායගත වෙලා ඉඳලා ඒක ආරංචි දැනගත්ත නිසා. ඒ නිසා මේ වචනේ තියෙන බරපතලකම තේරෙන්න තේරෙන්න ඒ පුද්ගලයා මේ අනුන්ට ආමන්ත්‍රණය කරන්න යන්නෙත් නෑ. අනුන් බණවන්න යන්නෙත් නෑ. Tamanට කවුරු හරි බණවන තැනක ඉන්න කැමති වෙන්නෙත් නෑ. පුළුවන් තරම් අර විවේක වෙන එක තමයි කරන්නේ. ඉතින් ලිඛිතව ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න නම් එච්චරයි. නමුත් වෙන කාට හරි සභාවේ මට ප්‍රශ්න තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාව නාමයෙන් ඉල්ලා හිටිනවා. ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාව කිරීමේදී කරගෙන යන ඒ වැඩපිළිවෙල වැරදි නිවැරදි කියලා දැනගැනීම සඳහා වහන්සේට මේ ප්‍රශ්නය කරන්නේ. ඉතින් අර ආනාපාන භාවනාව කරනකොට මම උදරයේ සිට දැනීමක් පිටීමේදී ශරීර ස්පන්දනය ගැන වැළුවා ඒකේ තරක් ප්‍රමාණවත් නැති නිසා මේ චීන දානලාල් විසුණුවන්සේ සමගිය පොතක් මම කියුවා ඒකදී සාධිකලට වුණා එහෙම උදරේසිත උදරේ ගැනත් ඉස්සුදුේ නහයෙන් දෙන්නේ නිසා පොල්වල ගැනත් අඳින් දැන පුදන්න අමාරු නම් මොකට තේරෙන්නේ නැත්නම් එකේ සිට නමේ දක්වා ගණන් කරලා ඒ වගේ අවරෝහණ කරනකොට 45ක්ද 45ක් මට 135ක් දෛනික වශයෙන් ගණන් කරන්න මම මේක පුරුදු කරගෙන ආපුවම මට තේරුණා අතීතවල සිට පොඩ්ඩක් මට මෙල්ලලා තියෙනවා කියලා. සවනන්සේ මම ආනාපාන සති භාවනාව කිරීමේදී උදරය ගැන පිටීමේදී නහයෙන් පිටීමේදී තොල් ගැන අවධානය යොමු කළා මිසද්ද වැඩි වීම. නමුත් ඒක ප්‍රමාණවත් නැති නිසා මේ චීන ජාතික දානලා දිසුනාන්සේ නමක් දූ පොතක පැහැදිලි කරලා තුනා එවැනි තමන්ට තේරිම නැත්නම් පාසුකම ඇති එකේ සිට නමයට ඒ වගේම අඩු වැඩි කරලා හති උත්සාහ කරගන්න ඒ වගේ තුනක් ගණන් කරන් 135කට එන්න එතින් දුවනට આવොත් 100 200 ගන්න කියලා. ඉතින් මම දිනපතා කෙරෙන්නේ භාවනා කිරීමේදී අර මුලින් අර උෂ්ණ ගැනීම උදරය ගැනත් නාය පිටේ මිද තොල ගැනත් වුණොත් දැනුවට වඩා 1 සිට 9 දක්වා ඒක ආරෝහණ ක්‍රමයට ගණන් කරලා 135ක් ගැනීමේදී මට ටිකක් තේරුණා යම් කිසි අර මුරන්ඩ සිට එක්තරා චුට්ටක් හරි පාලනය වෙන දෙයක්. මේකයි ප්‍රශ්නේ. මේ ආරාමේ දැන් මේක මම දැක්කා තේරවාදී බුදුදහම තුල භාවනාව යන්නේ වෙනත් ක්‍රමයක නැහැ කියලා. මොකද අර පොතේ අර චීන ජාතික දානලා විසින්නවා තමයි මහණයාන ප්‍රශ්නේ තියෙන්නේ. මට ඒක ගැටලුවක් ආවා. මේකට මම වැරද්දද කරන්නේ? වැරද්දක් කරනවා නම් මම මෙතෙන්දී මේ ප්‍රශ්නේ මතුවන පාසෙක ඒකේ ගණන් කිරීම ගැන. මේ හොඳයි දැනගෙන වාසේ පැහැදිලි කරයි හොඳ නරකද කියන කොට දැනගන්න මම කරන ක්‍රමය දැන් ඒ තියෙන ක්‍රමය අනුව දැන් එක මට ප්‍රතිඵලයක් තියෙනවා. නැතුව නේ මුසාවක් නෙවෙයි කියන්නේ. අර ක්‍රමයේදී මට එන්නේ නැහැ. කොතන උදේ වටින්නේ නැහැ, ආය වටින්නේ නැහැ. ඉතින් මම පාන පාන පාන සතියට ගැන දුක් වීමක් ඇති වෙනවා. ඒ මට නැත්තේ කියන එක. ඉතින් දැන් අරතනේ මට එක්තරා දෙයක් තියෙනවා. දැන් මේ හිත ටිකක් එක්තරා ඉදිරි චුට්ටක් කොට කීකරු වෙලා තියෙනවා. ඒක වැරදි. හොඳයි. එතකොට අපිට දැන් ආනාපාන සති භාවනාවට කරන වෙලාවේදී ආනාපාන සතිය මතුවෙනකන් Taman ඉඳලා බලනවද නැත්නම් ඉඳගත්ත ගමන් ආනාපානය හොයන්න වෙහෙස වෙනවද කියලා මම ප්‍රශ්නයක් අහුවොත් කොහොමද කරන්නේ? Taman වාඩි වෙලා ආනාපානේ මතුවෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් ඉඳගත්ත ගමන් ආනාපානේ පිටිපස්ස අඹාගෙන යනවා. ආනාපානේ අල්ලගන්න හදන එකද කරන්නේ? මම ගැනීම ගැන මට අර දැන් අපේ යාරස්ථානවලදී ඒකට ගුරු උපදේශකවරු විශ්වාසය දෙනවර විශ්වාස උපදේශක ගැනීම. මම ඒකත් කියනවා මම අනුපොත භාවනා කිරීමේදී මගේ ප්‍රශ්නේ මට ওই මොකක්වත් අදාළ නැහැ. Taman වාඩි වෙලා ඉඳගෙන නිරියව පහසුවෙන් ඉන්නකොට ස්වභාවයෙන් ආනාපානෙ වැටෙනකන් ඉන්නවද? එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලිම හෝ ආනාපානෙ හොයාගෙන යනවද? සිතීමෙන් කිරීමක් අඩු වෙනවා. හිතිලම් කරන්නේ මොනවාකට කරන්නේ අපි ඔය ඊයේ උපදේශ පන්ති කිව්වේ මේ වගේ තැනකට ආව හොඳට පట్టලෝ Tamange පట్టල කරලා හරිබඩි ගහිලා වාඩි වුණා වාඩි වෙලා විවේකයට හිතාගෙන ඉන්න එකයි කරන්නේ මම මෙතන නිදහසේ ඉන්නවා මම දැන් මෙතන නිදහසේ ඉන්නවා ඉන්නකොට වෙන දේ බලනවා මිසක්කා උදරේ පිම්බි මැකිලෙන් බලන්න යන්නත් එපා ආනපානේ බලන්න යන්නත් එපා අන්නතන ඒ අරමුණ Tamanට ආවේනික නයිසර්ගික කර්මානුරූප වෙන අරමුණ එයි පිම්බි මැකිලෙන් බලන්න ඕ ආනපානේ බලන්න කිව්වොත් ওই ප්‍රශ්නේ මතුවෙනවා ඒ බලන දේ නෑ නැති දෙයක් පේනවා ඉතින් මොකක්වත් එලවන්න යන්න එපා මොකක්වත් හිතට දාන්න යන්නත් එපා මොනවත් නැත්නම් හුඟක්ම හොඳයි කියලා හිතාගන්න මෙහෙම වාඩි වෙලා ඉන්නකොට මොනම අරමුණක්වත් එන්නේ නැත්නම් කෙලින්ම රහත් වෙලා කෙලස් නැහැ. ඒකට බයට කියන එක තමයි කෙලස් කියන්නේ. ඒ බයට තමයි අපි අන්ධකාරයේ ගිහිල්ලා මොන මොනරි අත ගන්න. බුදුජානක වහන්සේ ක්‍රමයේ හැටියට කිය මේ එහෙමනම් අපේ බුදුජානක ක්‍රමය කියලා අපිට කියන්න බෑ. ක්‍රමේ තියෙන්නේ මේ හොඳට පහසුකම් දීලා මෙහෙම ඉන්නකොට කිසිම වැඩක් පලක් නැහැ, චේතනාවක් නැහැ, මෙහෙවීමක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, ඉල්ලීමක් නැහැ, ප්‍රතිඵල අපේක්ෂාවක්. හොඳට පట్టලෝ වාඩි වෙන්නේ. සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙනවා. වාඩිලා මම දැන් මෙතන ඉන්න බව දන්නවා. 100%ක්ම මම මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ, නිදිමත නැහැ. කියන එකට අවදි වුණා නම් ආනාපානිය අවශ්‍ය කරන්නේ නැහැ. පිම්බීම හැකිනම අවශ්‍ය කරන්නේ නැහැ. ගණන් කිරීමක් අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට මතු වෙන්නේ මොකද්ද ස්වභාවයෙන්? ඒක තමයි අපිට අරමුණු වෙන්නේ. මෙන්න මෙතන හරියටම කරත් ගොනා පිටිපස්සේ කරත් තියාගෙන නැතුව කරත් ඉස්සරලා ගොනා පසර දැම්මොත් එහෙනම් ප්‍රශ්න කොච්චර හරි දුරට කියන්න පුළුවන් උපාද මහත්තයා මේ මේ කොච්චර කල් භාවනා කරත් ඔය සැකේ දිගටම ඇරයි යනවා. එතන කිසිම සැකයක් නැතුව නිසකව පොදුවට පටල වාඩි වෙනවා. ඉන්න බුණා හොඳම සැප ඉරියව්වට යන්න. අඩු ගන්න දවසේ එක සැරයක්. ඒකල් ඉවරලා ඒකේ විවේක වෙනවද බලන්න. මම දැන් මෙතන නිශ්ශබ්දව විස්්‍රාම වෙලා විවේක වෙලා හුදකලා වෙන්න පුළුවන්. මොනම මොනම දෙයකවත් හැරමිටියක් අවශ්‍ය කරන්නේ එහෙම ඉන්න තරමක් දුවර මතක තියාගන්න මම දැන් මෙතන ඉන්නා තාක කිසිම කෙලෙසයක් නැහැ. මොනව දැම්මත් ඒකට ඇහැට කුණ ඇහැට කුණක් වටනවා වගේ කැවෙන. ඒ නිසා මතුවෙන දෙයට මතුවෙන්න අරන එක තමයි කෙරෙන තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් ප්‍රශ්නයක් එන්නේ ඉඩක් නැහැ. එන්නේ Tamanට මේ Taman ගෙනාව උපනිෂේ සම්පත්‍ය අනුව එන්න තියෙන අරමුණේ. දැන් වෙලා තියෙන අර පිම්බි මැකිලින් බලන්න උනන්දු වෙලා තියෙනවා මට පේන විදිහට. ආනපානේ බලන්න හදලා තිනවා. එතකොට එකක් පේනවා. පේන ප්‍රමාණය ඇති මදි කියනවා. ඒක නිසා ඒ වෙනුවට තව එකක් කරනවා. එතකොට ප්‍රශ්නයක් එනවා මම මේ හිතලා කරනවද, කෙරෙනවද, අරමුණක් දාලාද, එහෙම නැත්නම් මේ ස්වභාවය අරමුණද කියලා. හොඳම දේ තමයි පටල වාඩි වෙලා මාත් එක්ක මට යාළු වෙන්න පුළුවන් නම් භාවනාව පටන් ගත්තා. ඒක වෙලා නැහැ. ඉඳගෙන ඉන්න එකේ ඉරියව්වේ සැප නැහැ. නිසා හොඳට ශරීරයට මෛත්‍රී කරන්න, හොඳට ශරීරයත් එක්ක ආහද වෙන්න ආදෙලා සක්මන් කරලා ඇවිල්ලා පට්ටලව සමබරව මට දැන් මෙතන මම දැන් මෙතන ඉන්නවා කියලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙනම් පටන් ගන්න තියෙනවා. දැන්ම වෙලා තියෙන අරමුණු හිතාගෙන ආපු අරමුණ හෝ හිතින් දාපු අරමුණ නිසා අර පෑදිදී බොරදියක් අනාකූල ප්‍රවාහය ආකූල කර ගැනීමක් කෙරලා තියෙනවා වගේ තමයි මට පේන්නේ. අනේ නිවසේදී ගෙදර ලාම්පු කියලා රාට බුදුන් ඇඳලා ඒ භාවනා කරනවාද? භාවනා කරනවා කියලා පටන් ගන්න පිවිසෙන හැටි ගැන මං අහන්නේ. ඉඳගෙන Tamanne ඉඳගෙන ඉන්න බව දැනගෙන ඉන්න පුළුවන්. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. එච්චරයි. එතකොට එන්න තියෙන දේ ඒයි. ආයක ආනාපාන වෙන්න පුළුවන්, පිම්බීම කියලා වෙන්න පුළුවන්, ගණන වෙන්න පුළුවන්. මොනම දේ කරන්න ගියත් ඒ හැම දෙයකින්ම අර තියෙන කෙලස් පන්තිරම තමයි මම යටම තමයි ධෛර්යය සැපේ. මොනවාවත්ම නොකර ඉන්න පුළුවන් නම් හොඳ පටන් ගන්නමක් තියෙනවා. හැබැයි ඒක ලේසි නෑ. අපේ හිතේ ඒ තරම්ම ෂටයි. අපේ හිතේ ඒ වගේම මායාවී. අපේ හිතේ ඒ වගේම ප්‍රයෝගකාරී. ওই නිකන් ඉන්නකේ මොනවාරි කරපු කෙනෙක්. මොනවා කරත් ඇහැට ගුණක් කියලා හිතාගන්න. එතකොට එහෙම එක එක දවසක් ඒ විදිහට කෙරුවට පස්සේ මහත්තයා ওই ප්‍රශ්නේ අලුත් විදිහට නගාවි. ඔය ඔය ඔය එන ඔය මේ ප්‍රශ්නේ නගන ස්වරූපයෙන් මේ පේනවා ගුණාට ඉස්සලා කරත්තේ දාලා තියෙනවා. ඒක ලේසි නෑ. ඕක ආපහු හරවලා මේ කොළපාගෙන කොටත් ওই වැඩේ වෙනවා. හරක් හතර දිනක් විතර දාලා කොළපාගෙනකොට මුදුන එක තැනමනේ කරකෙන්නේ. කලාතේ කාට ගහනකොට මුදුනයි අනිත් පැත්ත අනිත් පැත්ත ගන්න. ඉතින් ගහන්න ගහන්න ගහන්න බරන ඊට පස්සේ එක මිනිහෙක් ඇවිල්ලා මහා මුදුනාගේ වලිගෙන් අල්ලලා මෙහාට අදින ගමන් කලාතේට ගහනකොට ආයේ කොට වැටෙනා වගේ එකක් වෙනවා. සන්තෝෂයන් අසම විචිකිච්ඡාවෙන් මේ ප්‍රශ්නේ ඇවි මොකද මම කරගෙන එන්නතේ කියන්න මට දැන් මේක හරිද වැරදිද කියලා ගන්නද. ඒකට ගුරුකමක් වුණා මේ ගණන් කිරීම ඒ තරම් ආලෝචිත නොවෙනයි කියන එක මොනවා හරි කරන එක කරන්නේ. බාහනදී මොනම දෙයක් කරන්නේ. බාහනදී කෙරෙන දිහා බලනවා. විපස්සනා කියලා කියන්නේ බැලීමක්. හැබැයි මේ බැල්ම හිස් බැල්මක් වෙන්නේ. මොනවා හරි කරනවායි බලනවායි කියපු ගමන් කරන දේ අනුමත කරන බැල්මක් තමයි එන්නේ. ඒකනේ මේ කරන්න තියෙන වෙන දේ දිහා සිද්ධ වෙන දේ දිහා අනුංගයේ දෙයක් වාගේ බලන්නේ නිසා අපි යමක් කරන දෙයක් මොනම දෙයක්වත් දාන්න යන්න බෑ. මතුවෙන දේ දිහා බලන්න පුළුවන් නම් ඒක ඒක මම හිතනවා ලොකු සෙල්ලක්කාර මනසකින් කරන්න වෙනවා. ප්‍රශ්න තියෙන අසනන් සමාවෙන්ද කිව්වට දැන් අපි රූපායනේ බලනකොට භාවනා ගැන විස්තර කරනවා. එතකොට දැන් බුද්ධ ධර්ම පත්‍රයේ තියෙන භාවනා ගැන විස්තර කරලා ඒවා කියන ගැටවසේ මොකක්ද දුස්ම? මොකද බලපුවාම හරි ගැටළු සාතකයි බලනකොට මේ භාවනා දැන දීලා තියෙන උපදෙස් දීයන්ට. ඉතින් අපි ඒ පැත්තේ ගිහිල්ලා තමයි හැමදාම කරන්නේ. ඒකට අපි ධර්ම ගැන නොකර ඉන්නවට වැඩිය හොඳයි. කිසිම භාවනා නොකර ඉන්නවට වැඩිය ওই අත්දැකීම හොඳයි. ඊට පස්සේ අපි මේක සුද්ධ කරන සුද්ධ කරන යන්න ඕනේ. මම ඉස්සල්ලාම මෙහා ආපු දවසේ මෛත්‍රික වීරකෝම මහත්තයා ආවා. ડોક્ટર ෆර්නෑන්ඩෝ ආවා. මම කෙලින්ම ඇවිල්ලා ලොකු සංස්ස කතා කරා. මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මම අයින් වුණාට පස්සේ ඒ වීරකෝම මහත්තයා කියන්නේ අපිට එහෙදි පෙර දෙනේදී පාළි උගන්නපු සර්. හොඳට ත්‍රිපිටකය දන්නවා. ඔය මේන් ඉසල ඔය අපි ඇන්දාර කියන වතපිරිත් අපිට පාලියෙන් ඉගෙනුවා මම ගිහි කාලේ. ඉතින් මේ මහත්තයා ඇහුවා මේ ස්වාමින් වහන්සේ අපේ ලොකු සම්ඥාන්සේ මේ භාවනා පිළිබඳව නිතරගෙන් ජයගෙන හිටපු කෙනෙක්. කිසිම කෙනෙකුට පංගුරු කරන්න ගියේ නෑ උන්ට කවුරුත් දන්න මේ ශාසකාව තමයි තියෙනවනම් තියෙන්නේ කියලා. ඉතින් අපිලා වැව ස්වාමීන් වහන්සේ මේ භාවනා ක්‍රම 40ක් විතර තියෙනවා. කොහෙන්ද පටන් ගන්නෙ කියලා ඇහුවා. මේක හරි ප්‍රශ්නයක් අපිට කියලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මහත්තු කොහෙන් පටන් අරගත්තත් වරදින්නේ නැහැ කියලා. නිකන් ඉන්නවට වැඩිය කරන එක හොඳයි. එතකොට අහන එක්කනට කියදැයි මේක හරිද වැරදිදවත් කිය හැකිනේ. නොකර ඉන්නවට වැඩිය. හොඳට විස්තරයක් කරලා කිව්වා මහත්තු මේ ගොඩ ඉඳලා නැව් පෙරලන්න අමාරුයි කිව්වා. ඒකට වතුරට බහින්න වෙනවා. නැවක් පෙරලන්න වතුරට බැස්සත් තමයි. ඉතින් අද ඉන්නේ ගොඩ ඉඳලා කරන කට්ටිය තැපැල් මාරි ක්‍රමයට නිවන් දක්වන කට්ටිය ඉන්නේ. ඊට වැඩිය හොඳයි ඔය කරපු මොඩකම හරි කමන්නේ අපිට සාකච්ඡා කරන්න දැන් තියෙනනේ මාතෘකාව. දැන් තියෙන්නේ ආයතන පිටිපස්සට ගිහිල්ලා මේ හදාගත්ත ක්‍රමයට සක්මනත් එකතු කරලා වාඩි වෙලා මගේ මේ වාඩි වෙලා ඉන්න කයත් එක්ක මට කිහිම අලුතෙන් යමක් නොදමා මේක දිහා බලන්න පුළුවන්. එතකොට යමක් මතුවෙනවනම් ඒ එන්නේ අපේ දෛවෝපගතව. ඒ එන්නේ ඒක අපේ ගෙනාවු කර්ම රෝග කර්මානුකූපව ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. මොනක්වත් දාන්නත් එපා. මොනවාරි දැම්මනම් කලබල වෙන්නත් එපා කනකාට වෙන්නත් එපා මොකද හිත නිකන් ඉඳලා පුරුදු නැහැ. ඒතකොට දැනගන්න ඕනේ මෝ සැප ඉල්ලුවාට සැප දුන්නට විඳින්නේ නැහැ. විවේකෙදි ඉල්ලුවාට විවේකේ දීපු ගමන් මොනවාරි අපි චෙස් ගේම් එක සෙල්ලම් කරමුද කියලා ආයි දාන් අතක් අදිමුද කියලා ආයි බීඩියක් බොමුද කියලා ආයි මොනවාරි එකක් ඒ ඔළුව දාගන්න. ඊට පස්සේ කියනවා ඊට පස්සේ ආදි වැඩේනේ දැන් අර ලෙඩේ මේ ලෙඩේ විවේකේ දුන්නට අපි කියන මේ ඉංග්‍රීසි කියවන තියෙන තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න කැමති නැහැ හිතේ. ඒ විවේක වෙන්නයි අපි මේ ආවේ. මරියා දැන් විවේකයෙන් දැමර කණ්ඩක් දෙන්න බොණ්ඩක් දෙන්න නාවලා ගිහිල්ලා වාඩි කරලාගෙන හරි හොඳයි පැත්තල හිටපන් කියලා ඉන්න බෑ. එයා ඊයේ ගැන කල්පනා කරනවා. මදිනා හෙට ගැන කල්පනා කරනවා. නැත්නම් මේ ළඟ ඉන්න මනුස්සයා කැතයි කියනවා. ලස්සනයි කියනවා. මොනවා හරි දාගෙන අනා ගන්නවා. ඊට පස්සේ කියනවා අනාගාමි වෙන්නයි ආවේ දැන් වෙලා තියෙන අනාගන්න එකයි දැන් කොහොමද අනාගාමි වෙන්නේ? ඔය කියන්නේ සුම්මයිද කියලා. සුම්මයි කියන නිකන් හිටපන්. ඕන මිනිහෙකුට ඕන 10ට පාරි නටන්න පුළුවන් උඩරට නටුම් පාතරට නටුම් වට්ටක්ක නටුම් කටුසු නටුම් ඔක්කොම නටතයි. නිකන් හිටපන් කියන්න බෑන අන්න කෙලිපේනවා. එච්චරයි බුදුචානන්සේ කිව්වම මේයි පුළුවන් නම් නිකන් හිටපන්. අඟුලිමාන්ට කිව්වේ මොකද? මම නතරුණා පුළුවන් නම් නතරය. අර උද්දන ගැහුවා ආවුද බිම තිබ්බාර 1000ක් මිනිමර මනසයට ඩොක්කක් යනවා. උඹට නටන්න පුළුවන් පුළුවන් නම් නතර වෙන්න. ඒක හිතට කියන්න ඕනේ නිකන් බයිලා කතාව ඕනේ නෑ. ඔබට විවේකී ඉල්ලන්න විවේකී දුන්නා. ඉඳපන්. විස්රාමයේ ඉල්ලුවා විස්රාමයේ දුන්නා ඉඳපන්. උදේකලාභාව ඉල්ල උදේකලාභාව දුන්නා ඉඳපන්. ඉඳපන්. අනේ මේ චපල ගතියට, මේ වැනෙන ගතියට, මේ දඟලන ගතිය තමයි කෙලස් කියන්නේ. මොනම විදියකට හෝ කෙලින් ඉන්න බැරුව දඟලනවා පහන් දැල්ලක් පත්තු කරපුවම ලෙල දෙන ගතියක් තියෙනවා. ඒ හරසුලන් නැත්තම් කෙලින් හිටිනවනේ. හිටින්නේ දඟලන්නේ කෙලස් නිසා. හැබැයි ඒකට තරහ වෙන්න එපා. මගේ කියා ගන්නත් එපා. මේක තමයි හිතේ හැටි හිතේ තියෙන චපලකම. මේක දිහා බලලා මේකට තවත් ගින්න ඇවිලෙන්න ගින්නට පිදුරු දාන්න එපා. පිදුරු දෙමිල් නතර කරලා ඒත් දඟලන හැටි බලන්න. එතකොට බුදුරජාණන්සේ පැහැදිලිව කියනවා ඔක දැන් හිත උලම් බයි. උපාසක මාත්‍රාව ඉදිරිපත් කරපු ක්‍රමයට උපාසක මාත්‍රාව හිතුණට ඒක මෝඩ ක්‍රමයක් නැත්නම් නොදැනුමක් කියලා නොදැනුමක් නෙවෙයි. කවුරුත් ඇසිය යුතු ප්‍රශ්නයක්. මේ තමාරුන්ට ප්‍රශ්නේ අහගන්න තේරෙන්නේ ගොඩාක් භවනා ජීවුන වෙනකන් සුද්ධ කරන්න වෙන ප්‍රශ්න. අපි මොනවා හරි දෙයකින් නිකන් හිතට යන්න දෙන්නේ එක එක දේවල් දාන. ඉතින් අනාතේ අනන්ත යන්න දෙන්නේ.